එතකොට ಗುಣ දියුණු කිරීමත් එහෙමයි. යම්කිසි ගුණයක් අවශ්‍යම තැනදී තමයි අපි එය අවදි කරන්නට උත්සාහ කළ යුතු. දැන් මේ කටයුත්ත මෙහෙම කිව්වට එකපාරටම අපට කරන්න පහසු නෑ. ඒ නිසා ආදුනිකව භාවනාවට යොමු වෙන කෙනෙකුට පුහුණු කරන්නට සුදුසු අභ්‍යාසයක් තමයි දවසේ විනාඩි කිහිපයක් හරි විවේක වේලාවක් වෙන් කරගෙන ඒ විවේක වේලාව කියලා කියන්නේ ඇඳේ හාන්සි වෙලා ඉන්න වේලාවක් හරි පුටුවේ දිගා වෙලා ඉන්න වේලාවක් හරි කවර අවස්ථාවක් හරි කමක් නැහැ. ඇවිදින්න සක්මන් කරමින් ඉන්න වේලාවක් හරි Tamanට අනිත් වැඩ කටයුතු වලින් සිත නිදහස් කරගන්නට පුළුවන් පුංචි කාල පරිච්ඡේදයක් දවසේ විනාඩි 5ක් 10ක්වත් වෙන් කරගන්නවා. එහෙම වෙන් කරගෙන හිතලා බලන්නට ඕන අද දවසේ තදින්ම මගේ සිතට දැනුණු දේ කුමක්ද? මොකද්ද මගේ හිතට අද බොහොම තදටම දැනිච්ච හැඟීම, මනෝභාවය මොකද්ද? කෝපයක්ද දැනුනේ එහෙම නැත්නම් රාගයක්ද මතුනේ තෘෂ්ණාවක්ද මතුනේ ඊර්ෂ්‍යාවක්ද මතුනේ ශෝකයක් දුකක්ද මතුනේ එහෙම නැත්නම් භීතියක්ද මතුනේ මොකක්ද අද දවසේ මට තදින්ම දැනුණු මනෝභාවය එහෙම ටිකක් හඳුනා ගන්නට උත්සාහ කරන්න ඕනේ. එහෙම හඳුනා ගන්නට තමන්ගේ දවසේ ඇතිවෙච්ච මනෝභාවයන් පිළිබඳව කල්පනා කරද්දී මුලින් මුලින් අපිට එකපාරටම දේවල් පැහැදිලි නැති වෙන්න පුළුවන්. නමුත් ටිකක් උත්සාහ කරනකොට මොකක් හෝ එක සිද්ධියක් එතනදී ඇතිවෙච්ච යම්කිසි මානසික තත්වයක් අපිට මතු කරගන්න මතක් කරගන්න පුළුවන්. එහෙම මතක් කරගෙන ඊට පස්සේ එකම ප්‍රශ්නය නැවත නැවත තමන්ගෙන් අහන්නට ඕන නැවත නැවත මොකක්ද අහන්නට ඕන ප්‍රශ්නේ කුමක්ද ඒකට හේතුව කොහොමද එහෙම උනේ අපි හිතමු දැන් තමන්ගේ මනසට තදින්ම අද දවසේ දැනුණු මනෝභාවය ඊර්ෂ්‍යාවයි කියලා. එතකොට ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නට හේතුව මොකක්ද? ඇයි මට එහෙම ඊර්ෂ්‍යාවක් ඇති වුනේ? මොකක්ද ඒකට හේතුව? මම කොහොම හිතපු නිසාද එතනදී ඊර්ෂ්‍යාව මතුනේ? ඇත්තටම එතනදී මට ඊර්ෂ්‍යා නොකර ඉන්නට බැරි වුණේ ඇයි? කොහොම හිතනකොටද මගේ මනසේ ඒ බඳු ඊර්ෂ්‍යාවක් මතුනේ? මෙහෙම ගැඹුරට ගැඹුරට සිතා බලන්නට උත්සාහ කරනවා. අපි හිතමු අපිට තදින් දැනුනේ ලෝභයක් කියලා. ඇයිද මේ අවස්ථාවේ මගේ මනසේ ලෝභය මතුනේ? මොකක්ද ඒකට හේතුව? එහෙම ඒබඳු ලෝභ සහගත අදහසක් ඇති කරගන්න නැතුව මට එතනදී පවතින්නට බැරි වුණේ ඇයිද? අපි හිතමු අපට ඒ වෙලාවේ ඇති වුණේ කෝපයයි කියලා. ඇයිද මට කෝපය මතුනේ? මොකක්ද ඒකට හේතුව? මේ විදිහට ආපස්සට විමසා බලන්නට ඕන. එතකොට මොකක්ද ඒකට හේතුව කියලා සොයනකොට අපිට මුලින්ම බාහිර කාරණා තමයි පේන්නේ. කෝපය ඇති වුණා නම් අනිත් අයගේ වැරද්ද පේන්නේ. ලෝභය ඇති වුණා නම් බාහිර දේවල් වල ලස්සන, විචිත්‍ර බව, වටිනාකම ඒවා තමයි අපට පේන්නේ. නමුත් ඒ බාහිර දේ පැත්තකින් තියලා අපි විමසා බලන්නට ඕන ඇත්තටම තමන්ගේ මනසින් මොකක්ද ඒකට මතුවෙච්ච හේතුව. ඒ කෝපය මතුවෙන්නට අනේකාගේ වැරද්ද. ඒක බාහිර කාරණයක්. නමුත් ඒ වැරද්ද පිළිබඳව මම කුපිත වුණේ කුමක් නිසාද? මම තරහ ගත්තේ ඇයිද? එහෙම හිතලා බලනකොට තමන් සිතපු ආකාරය නිසායි කෝපය මතුනේ කියන එක තමන්ට දැනෙනවා. එතකොට ඇයි මම එහෙම හිතුවේ? මොකක්ද ඒකට හේතුව? එතකොට තව ටිකක් ගැඹුරට යන්නට පුළුවන්. ඊට පස්සේ තවත් අදහසක් Tamanට එනවා. මෙහෙම මෙහෙම එකින් එක එකින් එක ගැඹුරට ගැඹුරට මොකක්ද ඒකට හේතුව කියන එකම ප්‍රශ්නය අසමින් ආපස්සට ආපස්සට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන තමන්ට ඒ බඳු මනෝභාවයක් ඇති වුණේ කුමක් නිසාද කියලා. එතකොට මෙහෙම විනාඩි 5ක් 10ක් සොයනකොට විමසනකොට අපට යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන් මෙතන තියෙන්නේ මේ සිතුවිලි වල පටලැවිල්ලක් පමණයි කියන එක. එහෙම හරියටම Tamanට දැනුනොත් මෙතන වැදගත් යමක් නැහැ. මම මනෝභාවයන් වශයෙන් ඇති කරගත්තු පටලැවිල්ලක් විතරයි මෙතන තියෙන්නේ කියලා. එතකොට අපේ හිත බොහෝ කොට නිදහස් වෙනවා සැහැල්ලු වෙනවා. අපි හිතමු අද දවසේ අපට ඒ කාරණේ ගැන කල්පනා කරලා නිමා කරගන්නට බැරි වුණා නම් හෙට දවසෙත් ආපහු ඒ කාරණේම උනත් කමක් නැහැ. අරගෙන නැවත නැවත ගැඹුරට සිතා බලන්න ඕන. එතකොට මෙහෙම කාලයක් අපි අපේ මනෝභාවයන් පිළිබඳව විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා බලන්නට දවසකට විනාඩි 5ක් 10ක්වත් වෙන් කරනකොට අපිට කාලයක් යද්දි දැනෙන්න ගන්නවා වෙනද තරම් අපේ මනසේ ඒ දුර්වලකම් මතුවලා බොහෝ වේලාවක් රැඳෙන්නේ නැතිව අපිට ඉක්මනින් ඒ తත්වය වෙනස් කරගන්නට පුළුවන්. වෙනදා කුපිත වෙලා අපි පැය භාගයක් පැයක් ඒකෙන් පීඩා විඳිනවා නම් මේ විදිහට සිත ක්‍රියාත්මක වෙන විදිහ ඒ කෝපේ මතුවීමේ හේතු මේ විදිහට විමසලා බලනකොට අපිට ඒ ඇති වෙන කෝපය විනාඩි 15කට 10කට 5කට විනාඩි කිහිපයකට අනුක්‍රමයෙන් අඩු කරගන්නට පුළුවන්. ඒ විදිහට දීර්ඝ කාලයක් පුරුදු පුහුණු වෙනකොට අපිට විනාඩි කිහිපයක් ගත නොවි ඒ මොහොතේම කෝපය ඇති වෙන වෙලාවෙම අපේ මනසේ කෝපය මතුවෙනවයි කියලා හඳුනා ගන්න පුළුවන් මට්ටමට අපේ සිහිය දියුණු කරගන්න පුළුවන්. දැන් එකපාරට අපි කෝපය පිළිබඳව මේ විදිහට කල්පනා කරන්නට ප්‍රත්‍යවේක්ෂා කරන්නට පටන් ගත්තයි කියලා එකපාරට කෝපය ඇති වෙන එක නවතින්නේ නැහැ. මුලින් මුලින් අපිට කෝපය ඇති වෙන අවස්ථා ගණන අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම කෝපය ඇති වෙලා පවතින කාල පරිච්ඡේදය ටිකෙන් ටික අඩු වෙන්නට පුළුවන්. එහෙම එහෙම විදිහින් කෝපය මතුවෙනකොටම අපිට එය දැනගන්නට පුළුවන් මට්ටමට අපේ සිත පුහුණු කරන්නට පුළුවන්. ඔය අභ්‍යාසය දීර්ඝ කාලයක් වහම කරගෙන යනකොට අපිට වෙනම වෙලාවක් ඊට පස්සේ වෙන්කලේ නැති වුණාට අපේ මනස වෙනස් වෙනකොටම අපේ මනසේ නුරුස්නා බවක් ඇති වෙනකොටම ලෝභයක් ඇති වෙනකොටම කෝපයක් ඇති වෙනකොටම ඊර්ෂ්‍යාව ඇති වෙනකොටම අපිට දැනෙන්න ගන්නවා මනසේ යම්කිසි වෙනසක් වුණා කියලා. එතකොට දැන් අර දීර්ඝ කාලයක් සිත වැඩ කරන ආකාරය පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කරලා තියෙන නිසා ඒ ඒ මනෝභාවයන් ඇතිවීමේ හේතු මොකක්ද ඒකට හේතුව කියලා අපි පරීක්ෂා කරලා බලලා තියෙන නිසා දැන් අපි ඒ දැනගත් කාරණා මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ආකාරය ටිකක් විමසා බලන්නට උත්සාහ කරනවා. දැන් අපි වෙනදා එතකොට දීර්ඝ කාලයක් පුහුණු කළේ දවසේ වෙනම වෙලාවක් වෙන් කරගන්නේ අපි අපේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කළේ. එතකොට කෝපය පිළිබඳව හිතනකොට ඒ වෙලාවේ කෝපය නෑ. දැන් දවල් කාලේ කෝපය ඇති වුණා. අපි හවස් වෙලාවක නම් වෙනම වෙලාවක් වෙන් කරගෙන මේ මනෝභාවය ගැන පරීක්ෂා කරන්නේ. පරීක්ෂා කරන වෙලාවට එතන කෝපය නෑ. එතකොට අපිට ඉක්ම ගිය කාරණයක් පිළිබඳව තමයි සිතා බලන්නට වෙන්නේ. නමුත් කාලයක් පුහුණු කරද්දී අපිට ඒ වෙලාවෙම දැනෙන්නට ගන්නවා. දැන් මට තරහක් ආවා. එතකොට අර මෙතෙක් කාලයක් අපි පුරුදු පුහුණු කරපු දේවල් උදව් කරගෙන ඒ මොහොතේම විමසලා බලන්නට ඕන. දැන් මගේ සිතට මොකද